ශිරෝමි මහත්මිය ස්වාමීන් වහන්සේ සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා එතන ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියලා අපි එද කොටසකට වෙන් කරනවානේ. එතන ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයක් වෙලාද බල ධර්මයක් වෙන්නේ ශ්‍රද්ධාව බලයක් වෙලා ඉන්ද්‍රිය ධර්ම ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒවා එක්ක යෙදෙන්න පුළුවන් ධර්ම. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම කියලා කියන්නේ බෞද්ධපාක්ෂික ධර්ම හැටියට යෙදෙනකොට එකටම, يعني එකම තැන ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙනකොටම බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙන්නදී බලයක් නොවෙන්නටත් පුළුවන්. හැබැයි බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට ඒක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ බල ධර්මය කියන එක කෙරෙහිම විමුක්තිය ඉලක්ක කරගෙන. එතනදී බල ධර්මයක් වෙද්දී ඒක ඉන්ද්‍රිය ධර්මයකුත් වෙලා ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයත් එතන තියෙනවා. හැබැයි සමහරට ඉන්ද්‍රිය ධර්මයක් වුණාට ඒක බල ධර්මයක් බල බල ධර්මයේ ක්‍රියාකාරීත්වය එතන නොතිබෙන්නටත් පුළුවන්. ඒ මොකද අර අවශේෂ නාම රූප ධර්මයන්ට නායකත්වයේ කියන කුසලයේ හසුරවන ගතිය තියෙන්න පුළුවන්. ඒක ඉන්ද්‍රිය ධර්මයේ තියෙනවා. හැබැයි විමුක්ති ඉලක්ක නොකරන්නට පුළුවන්. එහෙම වුණොත් ඒක බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඍජුයි. ඒ කියන්නේ සමිනාංශ ඒක විමුක්ති විමුක්තියට උදව් වෙන ධර්මයක් වෙන්න නම් බල ධර්මයක් විය යුතුමයි නේද ස්වාමීන් වහන්සේ. බල ධර්මය පැහැදිලි කරන්නේ එහෙමයි. විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වස්සක් පරිණාමය කියන ගුණාංග වලින් යුක්ත වුණොත් තමයි ඒක බල ධර්මයක් වෙන්නේ. හැම මෙතන බලය ගැන කතා කරන්නේ අපතන ඉලක්ක කොටගෙන වෙන වෙන වැඩයකට මේ යනව නෙමෙයි. ඒ නිසා අපි අනේ ඉලක්ක කොටගෙන තමයි ඒක බලය ගැන කතා කරන්නේ.